කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලෞක වුත්තේ සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ නචකුද්දන් සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචි පාන භූතත්තේ තසාවා තාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මංජිමා රස්ස කානුකතෝලා දිට්ඨාවායේව අද්දිට්ඨායේ ච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නිකුබ්බේත නාතිමඤ්ඤේත කත්ත චිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසෝ මා සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං තිට්ටං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේදං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති